ආයත අවසන්. දැක්කා මරණය. කිසි දවසක දැකලා තිබුණේ නැහැ. උන්වහන්සේට තේරුම් ගන්න පුළුවන් වුණා තමාට මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒක දවසක මරණයක් දැක්කේ. මොකක්ද සිද්ධ වෙන්නේ? ජීවිතේ නිස්සාරව බව තවදුරටත් පුණ්‍යාශී තේරුම් ගන්න. ජීවිතයේ අර්ථයක් රහිත දෙයක් බව තවදුරටත් පුණ්‍යාශී තේරුම් ඒ ගිහි ගමන අර්ථරහිතයි කියන මාස තේරුම් අනර්ථයේ අර්ථයේ විදිහටයි තේරුම් ගන්න තිබෙන්නේ කියලා මාස තේරුම් ගත්තා. සම්මේගයටපත් වුණා. උන්වහන්සේ කල්පනා කළා අනර්ථයේ අර්ථයේ විදිහට තේරුම් ගත්තා නම් සැබෑ අන්තිය කුමක්ද? හිස්දයක් විමුදයක් වගේ යම් පිළිගති පරිපූර්ණ දේ කුමක්ද? නිසරුදේ සරුවිදිලයි පිළිගන්න තියෙන්නේ. සරුදේ කුමක්ද? උන්වහන්සේ කල්පනා කරේ උන්වහන්සේ ඒ වැටහීමත් එක්කම නිසරුදේ සැලකින් අතහැරියා. අතහරින්න කැමැත්ත ඉපදුනා. උන්වහන්සේ ඒ නිස්සාරවත් ගමන තවදුරටත් ගන්න කල්පනා කළා. නෑ. ඒක බලන්න මේ නිස්සාර ගමන අතහැරලා සාරවත් බව සොයාගෙන යන්න ඒක නැමුනේ. කොහොමද? නිස්සාර බව තේරුම් ගැනීම. අපි කොහොමද ඒක තේරුම් ගන්නේ? ඒ ක්‍රමේ තමයි වයසට යෑම ගැන කල්පනා කරන්න ලෙඩවීම ගැන කල්පනා කරන්න මරණයට පත්වීම ගැන කල්පනා කරන්න ප්‍රියන්ගෙන් වෙන්වීම ගැන කල්පනා කරන්න අප්‍රියන් හා එකතු වීම ගැන කල්පනා කරන්න කැමති දේ නොලැබීම ගැන කල්පනා කරන්න මේ විදිහට භාගතුන් වහන්සේ දුක ගැන කියා දුන්න ආර්ය සත්‍යය තමන්ගේ ජීවිතයේ තුළ තේරුම් ගන්නවා සේ. අන්න එතකොට ඔබට සේ වයසට යන ජීවිතේ ප්‍රාර්ථනා ප්‍රතිබඳන වැඩක් නැහැ. ලෙඩ වෙන ජීවිතේට ප්‍රාර්ථනාවෙන් අර්ථයක් නැහැ. මරණයෙන් කෙරවල වෙන ජීවිතේට ප්‍රාර්ථනා වැඩක් නැහැ. හිස් මේ නිස් ජීවිතේ පරිපූර්ණ අර්ථවත් දෙයක් බවට පත් කරගත යුතුයි කියන අවබෝධය ඔබට ඇති අන්නේ එතකොට ඔබ සජීව ප්‍රාණවත් කෙනෙක්. ඔබ මුලාවෙන් නිදාස් වෙලා මුලා නොවන ස්වභාවයට අවතීර්ණ වෙලා. ඔබ තුළ විශ්වාසය ඇති වෙලා ජීවිතයේ වටින දෙයක් කියලා දැන් ඔබට තේරෙන්න පටන් ගන්නවා. කලින් නොවටිනා දේ වටිනවා කියලා හිතන් හිටිය 99.3 කාලෙක මම බේරුණා. එතකොට ඔබ තුළ කලින් නොතිබූ සතුට ඉපදෙනවා. ඒ සතුට නසන්න කාටවත් බෑ. එතකොට ඔබ තුළ ආර්ථය උපදව ගන්න කැමැත්ත අකමැති දුක් සහිත ලෝකයට විය සහිත ලෝකයට හිස් ලෝකයට අර්ථ ශූන්‍ය ජීවිතයකට කැමති අර්ථවත් දෙයක් ඇති කරගන්න ඵල සහිත දෙයක් ඇති කරගන්න ඔබ කැමති වෙන්නේ අනාත්‍ය අතහැරලා දුක් පීඩා අතහැරලා පරිපූර්ණ වූ සිසිල් භාවයේ පිරවන්න ඔබ කැමති හිතේ සියලු කෙනෙක් නිවාගෙන පරිපූර්ණ වූ සිහිල් භාවය උපදවගන්න ඔබ කැමති වෙනවා ඔබේ ජීවිතය තුළ ආර්ය සත්‍යය ඔබ තේරුම් ගන්න. ඒ නිසා ඔබට සිදුවෙන මේ ඇත්ත ස්වභාවය ඔබ සීකරන්න. අපේ ජීවිතයේ සිදුවෙන ඇත්ත දේ තමයි වයසට යන එක, ලෙඩ වෙන එක, මරණයටපත් වෙන එක, ප්‍රියන්ගෙන් වෙන එක, අප්‍රියන් හා එකතු වෙන්න වෙන එක, කැමති දේන් වල බීමට වෙන එක ඉපදෙන එක මේ සියලු සංත දේවල් අපේ ජීවිතයේ සිද්ධ වෙයි. සුසුම් හැලෙන එක, ශෝක කරන එක, පපුවේ අත්ගහගෙන අනන්ත සිදුවෙන එක, කායික දුක්, මානසික දුක් මේවා අපේ ජීවිතයේ තිබෙන දේවල්. විමසලා බලන්න, තමා තුලින් ඒ වැටීම පුරුදු කරන්න. එතකොට ඔබට අකමැති කෙනා ඒ දුක නිරුද්ධ කරගෙන දුකේ නැතිවීම නම් වූ ඒ උතුම් නිවන අවබෝධ කරගන්න කැමති වෙනවා. ඒ නිවන අවබෝධ කරගන්න නම් එයා රාග ද්වේෂ මොහ දුරු කරගන්න ඕනේ. අන්න ඒකට එයා රාග ද්වේෂ මොහ දුරු කරගන්න කැමති. එතකොට එයාගේ හිත බලවත්සේ පිළිගන්නේ මම දුකින් නිදහස් වෙන්න ඕනේ. නොවන සිසිල් භාවය උපදව ගන්න ඕනේ. මේ දුක්ඛිනි නිවා ගන්න ඕනේ. ඒ ජීවිතේ අතහරින්න ඕනේ. පූර්ණ පරිපූර්ණ පිරිසිදු බව සරණ ඇති කරගන්න. මේ අතිශය පාරිශුද්ධ ජීවිතේ මම ඇති කරගන්න. මේ කෙලෙස් වලින් පිරුණ හිස් දුක් සහිත පීඩා සහිත අප්‍රසන්න ජීවිතේ මම අතහරින්න ඒ උතුම් නිවන අවබෝධ කරගන්න අරහත්ත්වයට පත් වෙන්න මේ විදිහට ඔබගේ සිත ඒ උතුම් කැමැත්තේ පිට අන්‍යයේ පිටනවා නම් යම් කෙනෙකුගේ සිත තුළ ඒ උතුම් කැමැත්ත යම් සිතක පිටනවා අන්නේ ඒක ගියේ ඉපදෙන්නේ කොමක් නිසාද? ආරි සත්‍ය සිහි කිරීමෙන්. ආරි සත්‍ය සිහි කරන්න නම් ඒ ආරි සත්‍ය පිළිගන්න ඕනේ. ඒකයි භාගතුන් වහන්සේ අපිට කියා දෙන්නේ මේ ආරි සත්‍ය දරා ගන්න කියලා. දරාගන්නේ කොහොමද? ලෝකයේ කිසියම් කිසි කෙනෙකුට භාගතුන් වහන්සේ පැනෝ ආරි සත්‍ය ප්‍රතික්ෂේප කළා ආයතන දරන ඥානීය ආකාරයට. එසේ දරාගත්ත කෙනා ඒ දරාගත් ධර්මය හොඳින් විමසමින් සබ බලන්න ඕන තමාගේ ජීවිතය තුළ. තමාගේ ජීවිතය ගලපමින් බලන්න ඕන. අනිත් ඔයා ඒ ධර්මය අවබෝධ කරගෙන සසරේ නිදහස් වෙන්න කැමති කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ විදිහට කැමති කෙනා ඒ උතුම් අපේ සාතුම් පාවිච්චි කරනකොට ඒ කැමැත්ත නිසා එයා තුළ ඉපදිනවා සමාධි. චිත්ත එකඟතාවය. චිතේ ඒකාග්‍රතාවය ඉපදිනවා. එතකොට නිවන අවබෝධ කරගන්න අනාත්මයට කැමැති හිතට කියනවා ඡන්දය. ඒ ඡන්දයෙන් නිසා උපදින සමාධිය ඒ සමාධිය කියනවා ඡන්ද සමාධිය කියලා. එතකොට එයාට තියෙනවා ඡන්දය ඊළඟට යාළඟට තියෙනවා ඡන්ද සමාධිය. දැන් යාගේ හිත බලවත් තියෙන්නේ නිවන අවබෝධ කරගන්න. රාග දේශ මුදුන කරගන්න. තමයි යාගේ හිතේ බලවත් කැමැත්ත තියෙන්නේ. ඒ ඔස්සේම තමයි යාගේ හිත පවතින්නේ. එතකොට යා ඒ විදිහට වාසය කරද්දී එයාගේ හිතේ අකුසලයක් ඉපදුණා. එයා මොකද කරන්නේ? දැන් එයාගේ හිත බලවත් තියෙන්නේ මොකක්ද? මොකක් මතද? තුලද? රාග ද්වේෂම දුරු කරගන්න ඕනේ. නිවන අවබෝධ කරගන්න ඕනේ කියන කැමැත්ත තමයි බලවත් තියෙන්නේ. ඒ බලවත් වූ කැමැත්තෙන් යුක්ත වාසය කරනකොට එයා තුල රාගයක් ඉපදෙනවා. එයාගේ හිතේ රාගයක් ඉපදෙනවා. දැන් මොකද කරන්නේ? දැන් රාග ද්වේෂම දුරු කරන්නයි කැමති. බලවත් කැමති නිනුට රාජ්‍යයක් ඉපදෙනවා. දැන් මොකද කරන්නේ? හ්ම්? කියන්නේ? හොඳයි දැන් රාගදීප දුරු කරගෙන යනත්තක් නිවන අවබෝධ කිරීමට යනත්තක් මොකුත් නැති කෙනෙක් ඉන්නවා. එහෙම කිසියක් එහෙම කැමැත්තක් නැහැ. ධර්ම අවබෝධ කිරීමේ කැමැත්තක් නැහැ. සාමාන්‍ය කටයුතු කරගෙන ඉන්නවා. හිතවිල්ලක් එනවා. රාගය එනවා හිතට. මොකද එයා කරන්නේ? කොහොයා එයාගෙන කැමති. එයාගෙන කැමති. ඒ රාගේ ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදය පුරුදු කරලා තියෙන්නේ. දැන් එයා රාගයට කැමති. හිත යටට. ඊට පස්සේ රාගයෙන් මත්තුන කෙනා නොයේ හීන කටයුතු වලට යෙදෙනවා. නියමයි. එයා ඉතාම පීඩා විඳින කෙනෙක් වාදකටපත් වෙනවා. ඒ රාගයෙන් හිත යටුනන් පස්සේ හිත කිලිටි වෙනවා. අප්‍රසන්න දෙයක් වාටපත් වෙනවා. හීන වැඩට පෙළඹෙනවා. සතුත් නොකරන හීන වැඩට පවා පෙළඹෙනවා. ඒ යාට කරගන්න දෙයක් නැහැ. හිත යට වෙනවා. ගොඩ ගන්න බෑ. තාහක් වෙනවා. මොකද කරන්නේ? එයාට තේරුම් ගන්න බෑ. හිත යට වෙනවා. එයා ඉතාම දුක් සහිත ස්වභාවයකට පත් වෙනවා. අතිශය දුක් විඳින කෙනෙක් බවට පත් වෙනවා. ඒ උපන් අකුසලයේ නැත වෙනවා. නමුත් දැන් මේ අකුසලේ ස්වභාවය ගැන ඉගෙනගෙන, අකුසලේ දුක් ස්වභාවය ගැන ඉගෙනගෙන, ආරි සත්‍ය ඉගෙනගෙන, ඒ ආරි සත්‍ය දැන් තමාතුළ හොඳින් තේරුම් ගනිමින් ආරි සත්‍ය ගැන හොඳ වැටහීමක් ඇති කරගෙන මේ ආරි සත්‍ය පරම ගම්භීර ධර්මයක්. මෙයමයි සත්‍යය. මේට ඉහළින් තිබෙන සත්‍යයක් ලෝකේ නැහැ. මෙයයි සත්‍ය මෙය අවබෝධ කර යුතුයි කියන බලවත් කැමැත්ත උපදවගත කෙනෙක් ඉන්නවා. ඒ කැමැත්ත නිසාම එයාගේ හිතේ එකම බව තියෙනවා. අන්නේ අතුල රාගයක් උපදිනවා. දැන් මොකද කරන්නේ? දැන් මේ රාගයේ ආස්වාදයට යකන්නේ නෑ. දැන් එයා ධර්මයේ අහලා ධර්මයේ තේරුම් අරගෙන ඒ රාගයේ ආදීනවත් එයා දන්නවා. දැන් එයා රාගයේ සාහිත්‍යය ගත වෙලා විඳ පීඩා ඔතන එයා දන්නවා තේරෙනවා තමා ගැනම විමසන නිසා එයා බලනවා තේරෙනවා රාගයෙන් හිත යට වෙලා ද්වේෂයෙන් හිත යට වෙලා විඳ අනේක ප්‍රකාර දුක් එයා සීකරන දැන් එයා රාගයට බයයි දැන් එයා ද්වේෂයට බයයි ගින්නෙන් පිටුන කෙනා ගින්න ගැන සිහි කරද්දී හරි අපෝරුවේ කියනවද බයයි. බයයි. ආන්හි වගේ ආයසත්‍ය මුකින් තේරුම් ගන්න තමාගේ ජීවිතය තුළ ආයසත්‍ය තේරුම් ගන්න කියලා ඒකට බය ඒ රාගයට ද්වේෂයට මොහයට බය